දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න ඕනේ. මොකද්ද මං කියලා දුන්න සූත්‍රයේ නම? චක්කු සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුත්ත නිකායේ ඔක්කාන්ති සංයුත්තේ භික්ඛු වර්ගයේ. බුදුහාමුදුරු කොහෙදද දේශනා කළේ? සවැත් නුවර ජේතවනාරාමයේ. චක්ඛු කියන වචනේ තේරුම මොකද්ද? ඇස. ඒතර බුදුහාමුදුරුවෝ ආයතන 6 ගැනම යථාර්ථවාදීව දකින්න හැටි ගන්නවා. ආයතන 6ක් තියෙනවා. මොනවද ආයතන 6? චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන. ඒව දිහා බලන්න කියලා කිව්වේ කොහොමද? ඒව අනිත්‍යයි, විපරිණාමී, අඤ්‍යතා භාවී. වෙනස් වෙලා යනවා, පැවැත්ම වෙනසක් ඇති වෙනවා කියලා හැමතිස්සෙම හිතන්න කිව්වා. ඒතර වෙනස් වෙනවා කියලා කියන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද? දෙපැත්තටම දෙපැත්තටම වෙනස් වෙන හැටි දකින කෙනා හොඳ පැත්තට වෙනස් වුනහම ඇලෙන්නෙත් නෑ නරක පැත්තට වෙනස් වුනහම ගැටෙන්නෙත් නෑ. එතකොට හොඳ පැත්තට වෙනස් වෙනකොට ඇලෙන අයයි නරක පැත්තට වෙනස් වෙනකොට ගැටෙන අයයි හැමතිස්සෙම ඉන්නේ ඇලි ඇලි ගැටි ගැටි. ඇයි මේ ලෝකේ වෙනස් නොවන කිසිදු දෙයක් ඇත්තේ නැහැ. හැම දෙයක්ම වෙනස් වෙනවා. නේද? සියලුම දේවල් වෙනස් වෙනවා නම් වෙනස් වෙන දේවල් හැම ඇලි ඇලි ගැටි ගැටි ඉන්න කෙනාට වෙන්නේ හැමදාම ඇලි ඇලි ගැටි ගැටි ඉන්න. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම මාර්ගය තමන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයෝ කොටස් තුනකට බෙදලා භූමි තුනක්. මොනවාද භූමි තුන? පුතුජන භූමියයි ඊළඟට සත්පුරිස භූමියයි ආර්ය ශ්‍රාවක භූමිය. ඉතින් පුතුජන භූමියේ ඉන්න ඔය ඇලි ඇලි ගැටි ගැටි ඉන්න කට්ටිය. ඔය වෙන සාඳුනා ගත්තේ නැතුව හොඳ දේවල් වලට ඇලිලා නරක දේවල් වලට ගැටි ගැටි ඉන්න කට්ටිය පුතුජන භූමියේ ඉන්න. හැබැයි පව් කරන්නේ නැහැ, පින් කරගෙන තමන්ව පවත්වාගෙන යනවා. සැපේ ඇලි ඇලි තමන්ව දුකටපත් කරන ඒවට අකමැත්තෙන් ඒවයින් මිදලා සපවත් කිරීම සඳහා තමන් සුවපත් කරගෙන යන්නට බලාගෙන ඉන්නවා. එතන තමන් මුල් කරගෙන තමයි ඉන්නේ. එතන දුකෙන් මිදෙILLක් නැහැ. ඉතින් මෙන්න මේ පුදුජන භූමිය ඉක්මවා යන නම් කද කරන්න ඕන? සත්පුරුෂ භූමියට ප්‍රවේශ වෙන්න ඕන. සත්පුරුෂ භූමියේ පුද්ගලය දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? සද්ධානුසාරී පුද්ගලයයි ධම්මානුසාරී පුද්ගලයයි. සද්ධානුසාරී පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම ලාවට දියුණු වීගෙන තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම තියෙනවා පහක්. මොනවද? සද්ධේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. ඒවා ලාභට තියෙන සද්ධානුසාරී පුද්ගලයාට. ධම්මානුසාරී පුද්ගලයාට ඒවා මෝරපු තත්ත්වයට තියෙන. හැබැයි තාම පැහැහිලා සම්පූර්ණ පරිපාකයටපත් වෙලා නැහැ. ආ සම්පූර්ණයෙන් ඒ තත්ත්වයටපත් වෙලා නමුත් පැහිච්ච ගතියකට මෝරපු ගතියකට තියෙනවා. එතකොට මෙන්න මේ කියන සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ දෙන්න නිවන් දොරට පත්තු කරන ඉසව්වේ ඒ කට්ටිය නිවන් මාර්ගයේ සෝතාපට්ටි මාර්ගයේ අග කෙළවර ඉන්නේ. හැබැයි තාම සෝතාපට්ටි ඵලයටපත් වෙලා නැහැ. ඵලයටපත් වුණාට පස්සේ තමයි ආර්ය ශ්‍රාවක භාවය ලබා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ මැරිලා අපාය යනවද? අපාය යන්නේ නැහැ. പ്രേත ලෝකෙ උපදිනවද? പ്രേත ලෝකෙ උපදින්නෙත් නැහැ. බරපතල විදිහේ සසරට ආත්ම අටකට යන්න පුළුවන් විදිහේ කර්ම කරනවද? එහෙම කර්ම කරන්නෙත් නැහැ. ඒ කට්ටිය මැරෙන වෙලාවට සෝවන් නොවි මැරෙනවද? සෝවන් නොවි මැරෙන්නෙත් නැහැ. මැරෙන මැරෙන්න අන්තිම මොහොතේ හරි කලින් සෝවන් වෙලා තමයි මැරෙන්නේ. ඉතින් අන්න ඒ தത്വයට පත් වෙන්න නම් මේ කියන ධර්මතා පිළිබඳව නියම විදිහට දකින්න පුරුදු වෙන්න. අනිත්‍ය දකින්න පුරුදු වෙන්න. ඒක මේ බුදුහාඳුරු කියපු නිසාම අපිට මේ අනිත්‍ය වටහා ගන්න ඕන නෑ. ඇහැ අනිත්‍යයි කියලා බුදුහාඳුරු කියපු නිසා පිළිගන්නේ යන්නේ නැතුව අවබෝධයෙන් දකින්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේ දෙය කියලා තියෙන තියෙන බව ඇත්තයි. ඒක ඇත්තද කියලා අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හොඳට ඒ දිහා නුවණින් අපක්ෂපාතීව විමර්ශනාත්මකව බලන්න පුරුදු වෙනවා. අන්න ඒ විදිහට බලන කෙනා මේ ඇලෙන ගැටෙන ලෝකේ නොයලී නොගැටි නොමුලාව ඉන්න පුරුදු වෙනවා. එහෙම ඉන්න කෙනා හිත හැමතිස්සෙම සතුටින් කුසලයේ පුරවගෙන ඉන්නේ. එහෙම කෙනා සංස්කාර ගොඩනගන්න යන්නේ නැහැ. අතීත සංස්කාරත් ගෙවා දැමීම තුන වර්තමාන සංස්කාර උපදව ගන්නේ නැතිවීම තුළ අනාගතයේද සංස්කාර ගොඩනගන්න යන්නේ නැතිවීම තුළ සංස්කාරයන්ගේ මිදෙන තත්වයට එයාටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එයා නිවන බලාගෙනම කටයුතු කරන කෙනෙක් බාටපත් වෙනවා. එලෙසින් කටයුතු කරන්න හැම දිනාටම මේ චක්කු සූත්‍රය උපකාරයක්ම වේවා මේ උතුම් කුසල් බලෙන් හැමත හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා